හොඳයි පින්වත්නි අද දවසේත් මේ පින්වතුන්ට ධර්ම දේශනාව මූලික කරගෙන හෝ තමන්ගේ භාවනාව මූලික කරගෙන යම්සි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. රාණි මෑණියන්ගේ ඔව් කියන්න ඇහෙනවා. හරි. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමු. ගැටලුවක් සදාගන්න යහන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ සිත දෙස බලාගෙන ඉන්නකොට මට මුලක් කාලවලටම දේශය නම් කොහෙත්ම එන්නේ නැති තරම් ඊළඟට රාගය. ඒ කියන්නේ එක එක දේවල් වලට කැමැත්ත වුණ එනවා. hina යන දේවල් මතක් වෙනවා. එහෙම දේවල් ඊළඟට බොහෝ වෙලාවට මම ඉන්නේ සිල්දර සිතුවේ. ඒ නිකන් එදිනෙදා දකිනවා ඉස්සර කාලේව හොමෝ. හරි සැහැල්ලු සිල්දර සිත එතකොට ස්වාමීන් වහන්සේ මගේ සිත තුළ රාගය නැහැ, ද්වේෂය නැහැ කියලා හිතන එක හිතීමක් නේද? එතකොට හිතීමක් කියලා මට හිතෙනවා. ඒ වෙනුවට අර වී යන අර මේ රාගය නැහැ, ද්වේෂය නැහැ කියලා ඒකම හිත හිතා ඉන්නත් හරි කෘත්‍රිමයි කියලා මට හිතෙනවා. ඒක හරි. රාගය, ද්වේෂය නැහැ. එතකොට ඒකම හිතේ තියෙනකොට බලහත්කාරයෙන් සිටීමක් නේද? ඔව්. හිතීමක් බලහත්කාරයෙන් හිතීමක් කෙසේ වෙතත් ඒක අර දැන් බුදුරජාණන් වහන්සේ මෙතනින් කියන්නේ පජානාති කියලානේ. විතක්කේති ඔව් විතක්කේති කියලා නෙමෙයිනේ නේද? පජානාති. පජානාති. ඒ කියන්නේ එතකොට මේ uppannassa කාමච්ඡන්දස්ස පහණං හෝති තංච පජානාති. එතකොට මේ උපන් කාමච්ඡන්දේ දැන් දුරු වුණා. ඒ බව දන්නවා. එච්චරයි. ඒතර හිත නිශ්ශබ්දයි. හිතේ ආයෙත් විශේෂ දෙයක් හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. රාගේ නැහැ. රාගේ නැති බව දන්නවා. එච්චරයි. ඊට පස්සේ රාගය පහළ වෙලා ඒක ගියා. ගිය බව දන්නවා. දැන් ඉතින් නැහැ. ඉතින් එතකොට මේ දැන ගැනීමයි කල්පනා කිරීමයි කියන්නේ දෙකක්. අපිට කල්පනා කරන්න තමයි අපි හුඟක් හුරු වෙලා තියෙන්නේ. අපි කැමතිත් කල්පනා කරන්න 17 කල්පනා කරන්න තමයි කැමති. නමුත් හිත නිශ්ශබ්දව තියාගන්න, සංසුන්ව තියාගන්න, ඒක හරි කම්මැලි. හිතට වැඩක් නැහැනේ. ඒකනේ මේ කට්ටිය චුයින් ගම් හපනවා, බුලත් පිට කනවා. මොකද මේ කටට වැඩක් නැහැ. ඉතින් කටත් මොකක් හරි හොල්ල හොල්ල හොල්ල හොල්ල ඉන්න අවශ්‍යයි. ඉතින් එතකොට තමයි ඉතින් ඒගොල්ලෝ චුයින් ගම් හපන්නේ නැත්නම් බුලත් පිට කන්නේ. ඉතින් ඒ ඒ ඒ රටාව තමයි අපිට හුරු වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතටත් ඕකම තමයි කරන්නේ. හිතටත් මොකක් හරි හපහපා ඉන්න දෙනවා. කල්පනා කර කර ඉන්න දෙනවා. අපි ගැනම උදම්මනානා ඉන්න දෙනවා. ඒක ඔක්කොම නිකන් අපේ තියෙන මෝඩ මේ පුරුදු. අපි ඒවා තේරුම් ගනිමින් ඒවා අපේ හිතින් බැහැර කරන්න අවශ්‍යයි. මොනවද මගේ හිතේ තියෙන ඇබ්බැහි? ඒ ඇබ්බැහි අපි අපිම හඳුනා ගන්න ඕනේ. ඒතකොට ඒ ඇබ්බැහි හඳුනා ගන්න ලොකු උපකාරයක් කරනවා අර සංසුම් මනස. ඒ සංසුම් මනසේ ඇබ්බැහි අඩුයි. සංසුම් මනස ඇබ්බැහියක් කරගන්නයි තියෙන්නේ. වෙන වචනකින් කියනවා. ඒ කියන්නේ නිප්පපංචා තථාගතා කියන්නේ නේද? නිප්පපංච රතෝ කියලා කියන්නේ ඒකනේ. දැන් අර මහා පුරුෂ විතක්ක පහළ වුණාම මේ අනුරුද්ධ සාමින් වහන්සේට බුදුරජාන් වහන්සේ කියනවානේ මේ මෙන්න මේ අටවෙනි එකත් එහෙනම් ඔකට එකතු කරගන්න කියලා. නේද? ඒ අටවෙනි විතර්කය <laughs> අටවෙනි විතර්කේ දාන්න ගියාට පස්සේ හිර වෙනවා. මේක ඉස්සරහට හිතා ගන්න බෑ. මොකද ඒක තියෙන්නේ විතර්ක කරන්න එපා කියලා. කල්පනා කර කර ඉන්න එපා, ප්‍රපංච කර කර ඉන්න එපා. ප්‍රපංච නොකරන කෙනාටයි මේ දහම. නේද? ස්වාමීන් වහන්සේ නම් බොහොමත්ම මේ සිදුවේවා. ඉස්තරයට මම කියන්නේ ස්වාමීන් වහන්සේ ඉන්න සිතිල්ලක් ආවම හිත හිත ඉන්න නෙමෙයි. සිතිල්ලක් නෙමෙයි නම් මුලි පොඩිකෝ කිව්වේ මගේ සිතේ රාගය නෑ, මගේ සිතේ ද්වේෂය නෑ. කියලා දැනෙමින් ඉඳීමයි සිටීමයි කියන දෙක දෙක අනිවාර්යයි. ඔව්. ඒ මම හිත හිතා ඉඳීම ගැන නෙමෙයි කියන්නේ. කියන්නේ ඔව් ඔව්. ප්‍රපංච කිරීම ගැන නෙමෙයි. ඔව්. ස්වාමීන් වහන්සේ දැනෙමින් ඉන්නකොට අර ඉබේ එන සිතුවිලි වලට ඒක අවහිරයක් වෙන්නේ නැද්ද? ඒක අන්න ඒක මට පොඩි පැටලීමක්. මොකද්ද ආයි කියන්නේ? ආයි කියන්නේ? දැනෙමින් ඉන්නවා කියනකොටත් ඔව්. අර ඉබේ සිතුවිලි වලට ඒක අවහිරයක් වෙන්නේ නැද්ද? දැන් පිළිවෙලක් නැතිනවා නේ සිතුවිලි. අහහ. එතකොට ඒව අතරට දැන් මගේ හිතේ දැන් රාගය නේ මගේ හිතේ දැන් ද්වේෂය නෑ කියලා දැනෙමින් ඉන්නේ එතන පොඩි පැටලීමක් මට හිතෙනවා. තේරෙන්නේ නැහැ නෑ ඉතින් නැති එක දැන් රාගේ නැත්තම් ඒක ඊළඟට එන වෙන සිතුවිල්ලකට බාධාවක් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ දැනෙමින් ඉඳීම ඉතින් දැන් දැනෙමින් ඉන්නවා කියලා අපිට මොකුත් කරන්න දෙයක් නැහැ ඉතින්. මොකුත් නොකර ඉන්න විතරයි තියෙන්නේ. ඒක සිතුවිල්ලක් නේද? එතකොට නෑ නෑ නෑ. ඒකනේ. දැන් දැනගෙන දැනමින් වාසය කරද්දී බැරිද සිතුවිල්ලකින් තොරව දැනගෙන වාසය කරන්න. දැන් හිතන්න අපි තේ එකක් බොනවා. තේ එක රස්නේ. ඒතර රස්නේ ගැන දැනගන්නවා. ප්‍රශ්නය ගැන දැනගන්න කල්පනා කරන්න ඕනේද නැත්නම් දැනෙනවද දැනෙනවා දැනෙනවා තේච්චරයි ඒ වගේම තමයි අර ඔව් ඒ වගේමයි මෙතනත් හිතේ හිතේ හිතේ දැන් රාගය තියෙනවා රාගේ දාන තියෙන තියෙන බව දන්නවා ඊපස්සේ රාගේ ගියා නැති බවක් දන්නවා හැබැයි හිත සංසුන් නේද ඒතර අපි නිකන් අර අර යූරේ ඉඳගෙන ගඟේ යන ඔරුව දිහා බලන් ඉන්නවා හරි අපි යූරේ ඉන්නේ ඒතර ඉවුරේ ඉන්න නම් අපි ගඟට බහින්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඉවුරේ ඉන්න. යන්නේ අර මදහත්ව වාසය කිරීම කෙරෙන සිදුවීමට සංසිද්ධියට අතපොවන්න නැතුව වාසය කිරීම තමයි අපි ඉගෙන ගන්න. කොහොමද මේකට ඔය අන්නිඩාරින්නේ මම මගේ පාඩුවේ ඉන්නේ කොහොමද? මම මගේ හුදකලාව තුල ඉන්නේ කොහොමද? ස්වාධීනත්වය තුල ඉන්නේ කොහොමද? සිදුවෙන දේ ඔය ගියා. එතකොට ඒ අතරේන සිල්ලර සිතිවිලිත් ඔහේ යන්න ආරින්න. යන්න ආරින්න. යන්න ආරින්න මේ සිල්ලර සිතිවිලි අතර තියෙන මේ හිදස් හොයලා බලන්න පුළුවන්ද කියලා අල්ලන්න. මගේ දෙවන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ දැන් ධර්මානුපස්සනාවේදී නීවරණ බලන එක ඊට වඩා විනාශ වෙන්නේ කොහොමද? නෑ වෙනස් වෙන්නේ කියන්නේ අර සියුම් බව තමයි. දැන් අපිට සියුම් සියුම් බව. දැන් හිතන්න මේ චිත්තානුපස්සනා මට්ටමේදී නිකන් අර gediya පිටින් අහුවෙන්නේ. ධම්මානුපස්සනා මට්ටමකදී ඒකේ සියුම් සියුම් කොටස් මට්ටමින්ම අහුවෙන්න පුළුවන්. ඒකට මම දෙන උදාහරණය තමයි මේ අර හිතන්න දැන් අපිට ට්‍රේ එක තියලා මේ බීම જાති ගෙනල්ලා දෙනවා. තේ එකක් තියෙනවා, කෝපි එකක් තියෙනවා, කිරි එකක් තියෙනවා, දොඩම් වේදුරුවක් තියෙනවා. ඒතර දැන් අපිට පුළුවන් අඳුන ගන්න. මේක කිරි එකක් මේක තෙක් මේක තේ එකක් මේක කෝපි එකක් මේක දොඩම් වීදුරුවක් වෙන් වෙන් වශයෙන් අඳුන ගන්න පුළුවන්නේ ඒක එතකොට නිකන් චිත්තානුපසනාව මට්ටම වගේ ඊට පස්සේ හිතන්න දැන් අපි ඔන්න දොඩම් වීදුරුව අතට ගත්තා දැන් Tamanට දැනෙනවා මේකේ සීනි අඩුයි මේක මේ ඇඹුල්ල වැඩි නැත්නම් මේක ඇඹුලයි ගාන්ට තියෙන සීනි ඇඹුල දෙක ගාන්ට තියෙන මේක බොන්න පුළුවන් ප්‍රණීතයි. දැන් ඒතර මේ දොඩම් එක ගැන අපිට සියුම් අධ්‍යයනයක් කරන්න පුළුවන්නේ. අන්න ඒ වගේ මට්ටම එතකොට ධම්මානුපස්සනාව කියලා කියන්න පුළුවන්. එතකොට මේ එක එක හිතේ පහළ වෙන යම් හෝ නීවරණයක් ගැන ඊට අදාළව තව සියුම් මට්ටමකින් දැනගෙන තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් එතකොට අපි උදාහරණ හැටියට කිව්වොත් විචිකිච්ඡාව එනවා. එතකොට මේ විචිකිච්ඡාව කොහොමද ඇති වෙන්නේ? මොකක් නිසාද? කියලා මුලට ගිහිල්ලා එතන පොඩ්ඩක් බලන එක. ඒක කමක් නැහැ. ඔව් එහෙම එහෙමත් ගන්න පුළුවන්. ඒතර යොන්නසෝ මනසිකාරයක් යොමු කළා. එහෙම යනකොට ඔක ලිහෙන්න ගන්නවා එතකොට. අන්න ඊට පස්සේ ඉතින් විචිකිච්ඡාව ලිහුණා. ඒක ගියා. ඊට පස්සේ ඉතින් ඔන්න සහනශීලීව හිත තියෙනවා. එහෙම තියෙනකොට ඔන්න අපේ හිතේ සියුම් භාවය වැඩි නම් දැන්. දැන් එතකොට දැනේවි මේ පළවෙනි විචිකිච්ඡා සිතුවිල්ල සැකේ පහළ වෙන හැටිත් දැනේවි එතෙන්දී හරි පරිස්සම් වෙන්න ඕන මේ ප්‍රපංච වලට නෝ යන්න නේද සාමාන්‍යයෙන් ඔව් ඒක විචිකිච්ඡාය වල හොයන්න ගියාම ඔව් ඒක ඒක හරි එයා ගැන හිතන්න ඔව් ඒකත් හරි ඒක ඒකත් වෙන්නත් පුළුවන් ඔව් හිත සංවර කරගෙන තමයි එතනට කරගන්න තියෙන්නේ ඔව් ඔව් ඒකත් එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා. හොඳයි හොඳයි. වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. හොඳයි හොඳයි. ඊළඟ දහම් ඊළඟ දහම් ඇතුළු සත්‍යයක් පිළිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට මේ ගැටලු දෙකක් තියෙනවා ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න. මම ඇහෙනවද? ඔව් ඇහෙනවා. පළවෙනි ස්වාමීන් වහන්සේ පළවෙනි එක තමයි ඔබ වහන්සේ ඉතා හොඳින් ඊ වරත් මේ වරත් කියලා දුන්නා මේ සමනේ ආනාපානසතිය අර ධානාංග මේ විතක්ක ਵਿਚාර ප්‍රීති වේදන හැටි ආශ්‍රාසය ආස්තෙන් ඒ වගේ ස්වාමීන් වහන්සේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන එක කොහොමද ආශ්‍රාසය සම්බන්ධයෙන් ගන්නේ ඔව් ඒක ඉතින් අර කාලයක් කරනකොට දැන් අපි නැවත නැවත අරමුණට නැංවීම නැවත නැවත කරන්න කරන්න ඔන්න විතක්කය හොඳට සක්‍රියව ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අරමුණ සොයා බලද්දී විමසා බලද්දී ਵਿਚාරය හොඳට ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ කාලයක් ඔය කරනකොට මේක දැන් සාර්ථක වෙනවා. ඒතර මතුවෙන මතුවෙන අරමුණේ එයා විසින්ම හිත විසින්ම අරමුණට හිත නංවනවා හොයලා බලනවා. අරමුණට හිත නංවනවා හොයලා බලනවා. දැන් එතකොට අපිට අධික වීරයක් හදන්න දෙයක් නැහැ. හරි සැහැල්ලුවෙන් දැන් වැඩේ යනවා. ඉතින් එතකොට තමයි අන්න හරි සහනයක්, සැහැල්ලුවක්, ප්‍රමෝදයක්, ප්‍රීතියක් පහළ වෙන්නේ. ඒකයි අර මුල් මට්ටමේදී නෙමෙයි ටිකක් කරගෙන යනකොට රටාව අහුණාට පස්සේ ක්‍රමේ අහුණාට පස්සේ දැන් වැඩි වෙහෙසක් නැතුව එයාටම වැඩේ කරගන්න දීලා දැන් ඒ ගැන සතුටින් බලාගෙන ඉන්නවා. ඒ හරහා වන්න ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙනවා. ඒ ප්‍රීති සහගත ප්‍රමෝදශීලී මේ தත්ත්වය තුළ දැන් ව්‍යාපාදී ඉඩක් නැහැ ව්‍යාපාදී ඉවත් වෙනවා. ඊපස්සේ ඒ තුල තමයි ඔන්න දැන් මානසික සැහැල්ලුවක් තියෙනවා, කායික සැහැල්ලුවක් තියෙනවා, සැපයක් තියෙනවා. ඒකට තමයි සුඛය කියලා කියන්නේ. සැපය කියන්නේ නිර්ාමිෂ සුවයක් තියෙනවා දැන්. ඒ නිර්ාමිෂ සුවය තියෙන පරිසරයේ උද්දච්ච කුක්කුච්චට ඉඩක් නැහැ. හිත විසිරෙන්න මේ පසුතැවෙන්න ඉඩක් නැහැ. මොකද හරි සතුටින් ඉන්නේ. ඒතර උද්දච්ච කුක්කුච්ච නීවරණයට ප්‍රතිපක්ෂයි ඔන්නේ සුඛය නැත්තම් සැපය කියන එක. ඒතර එහෙම ඒ බඳු පරිසරයේ තමයි හිත එකඟ වෙන්නේ. සුඛිනෝ චිත්තං සමාධියති. දැන් ඉතින් හිත සමාධිමත් වෙලා. ඒ ටික නිකන් අර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය විදිහට මේවා එකිනෙකට උපකාරී වෙලා ඔන්න දැන් හිත එකඟ වෙලා තියෙන්නේ. දැන් ආයේ 아무තෙන් දඟලන්න දෙයක් නැහැ. වෙන වෙන තැන් වලට හිත පැනනට පස්සේ ආයේ ගේන්න තියලා දෙයක් නැහැ. හිත හරි ලස්සන්ට මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුලම කටයුතු කරනවා. එයාගේ පාඩේ යා වැඩේ කරගෙන යනවා. හිත එකඟ වෙලා. ඒකාග්‍රතාවයකටපත් වෙලා. ඒකාග්‍රතාවය කියන්නෙම කාමච්ඡන්දයට පටහැනි. මොකද කාමච්ඡන්දයේ තියෙන හිත තමයි තනින් තනට යන්නේ. එක එක අරමුණු වල රස විඳින්න දඟලන්නේ. දැන් එහෙම ගතියක් නැහැ. මේ තියෙන අරමුණේ ඉන්න ගතිය තමයි තියෙන්නේ. තියෙන අරමුණ තුළ තෘප්තිමත් භාවයක්, එකඟතාවයක් දැන් තියෙනවා. ඒක කාමච්ඡන්දයට පටහැනි. ඉතා පැහැදිලි ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ සීලපත පරාමාංශයේදී දැන් අර මැදහත් බව කියනකොට ස්වාමින් වහන්සේ ওই දූතාංග වගේ දේවල් කොහොමද බලපන්නේ? දැන් විරුද්ධ එක දේවල් ඔය දැන් නිර්මාංශ වෙනවා මේ තෑට ඔව් අන්නේ නෑ එක එක දේවල් වලට යනවනේ ඒ වගේ දේවල් කොහොමද සවනන්සේ මැදහත් බවට බලපන්නේ ඒක තමයි ඉතින් එතෙන්දෙත් බලන්න ඕනේ දැන් මේ අවශ්‍ය අවශ්‍යද මේක අනිවාර්යෙන් කළ යුතුද මේක මේක කිරීම හරහා මේ දුතාංගයේ සමාදන් වීම හරහා මගේ කෙලෙස් වල අඩුවීමක් වෙනවද? නැත්නම් කෙලෙස් වල වැඩිවීමක් වෙනවද? කුසල දහම් වල වැඩිවීමක් වෙනවද කියලා ඒක තමම බලන්න. ඉතින් එතකොට දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු දැන් දුතාංග සමාදානය ගැන විශේෂයෙන්ම ඔය ඥානාරාම ස්වාමීන් වහන්සේව මතක් කරනවා. ඒ රකින්න දුතාංග ගැන අනිත් අයට කිසිසේත්ම කියන්න යන්න එපා. තමන්ගේ ගුරුවරයාට විතරක් ඕන් කියලා ඒ බොහොම අප්‍රසිද්ධියේ සමාදානයක් කරගන්න. එහෙම නැත්තම් වෙන්නේ මේ දුතාංග සමාදානය හරහා අපි කෙනෙක් හදන්න යනවා, පුජ්‍යලයක් හදාන්න යනවා, කැපී පේන්න යනවා. මම ප්‍රතිපත්ති ගරුකයි කියලා අනිත් අය ඉදිරියේ ප්‍රකාශ කරන්න යනවා. ඉතින් එතකොට යන්නේ ආයෙත් මේ මමත්වයක් තමයි වැඩෙන්නේ. මාන්නයක් තමයි වැඩෙන්නේ. පුජ්‍යල භාවයක් තමයි හැදෙන්නේ. මේ දුතාංගයේ හරහාත්. නමුත් ඒ වෙනුවට නිවැරදි ක්‍රමය තමයි මේ බොහොම සීක්‍රට් එකේ තනිකර රහසිගතව ඒක තමන් මේ ප්‍රතිපදාව පුරනවා. ඒ වගේම ඒක නිසා අනිත්‍යව හෙලා දකින්න යන්නෙත් නැහැ. තමන්ගේ නිවැරදි ප්‍රතිපදාව හරහා තව කෙනෙක්ව හෙලා දකින්න යන්නෙත් නැහැ. තමන්ව ලොකුවට ප්‍රශංසා කරමින් තමන් තුළ ලොකු ආත්මාභිමානයක් ඇති කරගනිමින් තමන්ටම ප්‍රශංසා කරගනිමින් තමන් කෙනෙක් පුජ්‍යලයක් වෙලා තමන් තමයි හොඳටම කරන්නේ කියලා එහෙම එකක් ඇත්තෙත් නැහැ. ඉතින් හරි අහිංසක ගමනකට තමයි ඒතර බුදුහාඳුරුව මඟ පෙන්ලා තියෙන්නේ. පුජ්‍යල භාවයක් තනා ගන්න නැතුව යන ගමනකට තමයි මඟ පෙන්ලා තියෙන්නේ. ඒ නිසා අපි රකින්න සීලය තුලින් අපි කෙනෙක්ව තනා ගැනීමක් පුජ්‍යල භාවයක් හදා ගැනීමක් මුල් මට්ටමින් සමාට වෙන්නත් පුළුවන්. නිදුක් නිරෝගී දීර්ඝාෂ මුල් මට්ටමේදී වෙන්න පුළුවන්. නමුත් පස්සේ පස්සේ විපස්සනාවක් වැඩෙන්න වැඩෙන්න ඉතින් යා ඒ දුර්වලකම් තේරුම් අරගෙන ඒවා ඉවත් කරගෙන සැහැල්ලුවෙන් යන ගමනකට තමයි යන්න තියෙන්නේ. ඒ දුර්තංග දරණි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ තමන්ගේ මමාගේ නියමිත මේ ඉලක්කයට යෑම සඳහාද මේ ටාගට් එක ඇචීව් කරගන්නද ස්වාමීන් වහන්සේ? ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් එක එක જાතිය දුතාංග තියෙනවා. ඉතින් දුතාංග 13ක් පෙන්නනවා. මේ ඉතින් ඒක කෙලෙස් වලට ප්‍රතිපක්ෂව තමයි වඩන්න තියෙන්නේ. තමන් බලන්න ඕනේ තමන්ගේ වැඩියෙන්ම කෙලෙස් තියෙන්නේ මොන පැත්තටද? හිතන්න දැන් භික්ෂුන් වහන්සේ නමක් පැවිදුණාට පස්සේ තියාට ලොකුවට අපි හිතමු රාගයක් එන්නේ නැත්තම් ලොකුට දේශයක් එන්නේත් නැත්තම් මේ සමහර විට ඇති වෙන්න පුළුවන් මේ ආහාරය ගැන අධික ආසාවක්. මොකද ඒක විතරයි ලැබෙන්නේ. අනිත් දේවල් තින් ලොකුවට ලැබෙන්නේ නැහැ. ඉතින් ආහාරය ගැන හැබැයි ඔන්න අධික ආසාවක් තියෙනවා. පිණ්ඩපාතය ගැන පුදුම කැමැත්තක් තියෙනවා. ඒ ගැනම ලොල් වීමක් දැන් ඔන්න හිතේ ඇති වෙනවා. එහෙමනම් ඒ බඳු මට්ටමකදී සමහර විට ඊට ප්‍රතිපක්ෂව යම්කිසි හික්මීමක් ඇති කිරීම සඳහා එක්කෝ පිණ්ඩපාතිකාංගයක් සමාදන් වෙන්න පුළුවන් පිණ්ඩපාතයෙන් යැපෙන මට්ටමක් එහෙම නැත්නම් පත්තපිණ්ඩිකාංගයක් කියලා මේ පාත්‍රයේම අනුභව මේ වළඳන ප්‍රතිපදාවක් ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ මොකක් හරි අර තමන් තුළ ඒ තියෙන අඩුපාඩුව මකා ගන්න අඩුපාඩුවෙන් හිත මුදව ගන්න ඊට ගැළපෙන වෘතාංගය සඳහන් මේ සමාදන් වෙන එක තමයි වඩා උචිත. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ නිරෝගී ජීවිතය. හොඳයි හොඳයි. ඊළඟට හම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට මේ කාමච්ඡන්දය ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් දැන් ස්වාමීන් වහන්සේ අපිට මේ කාමච්ඡන්ද ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ කාමයන්ගේ ආස්වාදයක් තියෙන නිසානේ. දැන් එතකොට යම් මට්ටමකට දැන් මධ්‍යස්ථ ස්වභාවයේ ඉන්නකොට ස්වාමින් වහන්සේ අපේ හිතේ සනසීමක් සතුටක් වගේ එකක් නිකන් සෝමනස්ස සහගත ස්වභාවයක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් එහෙම තියෙනකොටද දැන් මේ මේ කාමයන්ගේ ආස්වාදය දැනෙන්නේ නැති, ඒ කියන්නේ ඒ ආස්වාදය අඩුවෙන් දැනෙන මට්ටමකටපත් වෙන්නේ ඒ අර අපේ හිතේ තියෙන සෝමනස්ස ස්වභාවය නිසාද ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. හොඳයි. එහෙම මේ විදිහට කියන්න පුළුවන්. දැන් ඕක ගැන යම්සි විස්තරයක් එනවා සලායතන විභංග සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ නිරාමිස ප්‍රීතියක්, නිරාමිස සතුටක්, ඒ නෙක්ඛම්මසිත සෝමනස්සයක් උදව් කරගෙන අර ගේහසිත සෝමනස්සය බැහැර කරන්න කියලා. එතකොට මේ කෙනෙක් කාමයන් ඇසුරු කරන්නේ ඒ තුලින් සතුටක් ආස්වාදයක් ලැබෙන නිසානේ. ඉතින් එතකොට එයාට උපක්‍රමශීලීව ඒකෙන් නිදහස් වෙන්න ඔය ක්‍රමේ බුදුහාඳුර අනුගමනය කරන්න කියනවා. ඒ ගේහසිත සෝමනස්සය බැහැර කරන්න කියනවා නෙක්ඛම්මසිත සෝමනස්සය පාවිච්චි කළා. දැන් එතකොට එයා ආධ්‍යාත්මික ප්‍රතිපදාවකුත් භුක්ති විඳිනකොට ඒකේ තුලින් තැන් සතුටක් ලැබෙනවා. ඒක තුලින් නිරාමිෂ ප්‍රීතියක් ලබනවා, භුක්ති විඳිනවා. ඒකට මුල් තැන දෙනවා, ඒකට වැඩි ඡන්දයක් දෙනවා. ඒ අර අනිත් එක පැත්තකට දානවා හිමීටි හිමීට. කාමච්ඡන්දය වෙනුවට කාමච්ඡන්දයෙන් ලබන සතුට වෙනුවට දැන් මේ නිදාමස ප්‍රීතියකින් ලබන සතුට එයා ඉස්මතු කර ගන්නවා. ඒ නිසා ඒ බඳු ක්‍රමයක් බුදුහාඳුරු කියලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ මේ නිදාමිස ප්‍රීතිය ස්වාමීන් වහන්සේ මොකද වෙන්නේ දැන් හිතේ මොකද වෙන ඒ කියන්නේ පැහැදිලි ස්වභාවය නිසා ඇතිවෙන ප්‍රීතියක් වෙන්න පුළුවන්ද? ඒක නිකන් පුළුවන් පුළුවන්. නිකන් සැචුරේට් වගේ. ඔව්. ඒ කියන්නේ මොකද එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් එහෙම අල්ල ආ කියන්නේ සමාවෙන සම් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මොකුත් අරමුණක් නැහැ සතුටු වෙන්න. හරි. හිත හිත දිහා බැලුවාම මොකුත්ම නැහැ වගේ. හරි. ඒ වුණාද අර වහගත්ත නිකන් සියුම් සෝමනස්ස සහගත ගතියක් තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නෑ ඒක කිසිම ප්‍රශ්නයක් නෑ ඒකේ. මේක බුදුහාඳුරෝ ඒ විදිහටම දේශනා කළාත් තියෙනවා. දැන් ඒ කියන්නේ විමුක්තත්තා ඨිතං ඨිතත්තා සන්තුසිතා. සන්තුසිතත්තාන පරිතස්සති. ඔය විදිහට සූත්‍ර දේශනාවල දේශනා කරනවා. දැන් මේ නිදහස් හිත නතර වෙලා තියෙනවා, නිශ්ශබ්දව තියෙනවා, නික්ලේශීව නිදහසේ තියෙනවා. ඨිතත්තා සන්තුසිතා ඒක තෘප්තිමත්. මොකද එයාට මුකුත් උවමනා නැහැ. ආසාවක් නැහැ. මොකද දැන් තණ්හාවක් තියෙනවනන්නේ අපිට අසහනයක් ගොඩනගන්නේ. තණ්හාවක් තියෙනවනම් තමයි අතෘප්තිකර බවක් තියෙන්නේ. හැමතිස්සෙම ඉල්ලනවා. හැමතිස්සෙම මදි කියා ගන්නවා. නමුත් මේ මට්ටමේදී එහෙම එකක් නැහැ. තණ්හාව නිකන් తాවකාලික පහව ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ තණ්හාවෙන් තොර හිත තෘප්තිමත්. තණ්හාව තමයි හැමතිස්සෙම මදි මදි මදි කියාගෙන තත්වෙක ඉන්නේ තණ්හාවෙන්. නමුත් දැන් තියෙන්නේ තණ්හාව නැති වෙලා ඒ ඒ හිත තණ්හාවෙන් තොර හිත හරේ සතුටුදායක තෘප්තිමත් අපි කියන්නේ contented කියලා. හරීම තෘප්තිමත්ව තත්වයක තමයි තියෙන්නේ. ඒක කිසි වරදක් නැහැ. එහෙමයි. ඒ නිසා බුදුහාඳුරෝ පෙන්නන ප්‍රතිපදාවේ කියන්නේ තණ්හාව තොර වෙච්ච හිත නිකං මේ මේ මේ අපිට කියන්න බෑ ඒකේ අල්ලතුර ගතිය තියෙනවා නම් ඇත්ත. නමුත් ඉතින් ඒකෙන් කියන්නේ මේක මෙලෝ රහක් නැහැ කියලා නේද? දැන් හිතන්න දැන් බුදු පිළිමයක් බුදු පිළිමයක් දිහා බැලුවාම තේ ඒක නිරූපණයක් කරලා තියෙනනේ කලාකරුවා වුණත් හරි තෘප්තිමත් බවක ඒ බුදුහාඳුරෝ ඉන්නේ. නැතුව නිකන් ශෝකාකූලව මොකක්වත් දුකෙන් ඉන්න එකකුත් නෙමෙයි. මොකක්වත් උවමනා නැතිවීම නිසාම තෘප්තිමත්. අපි හිතන්න අපි කොහේ හරි ගමනක් යනකොට සුපිරි වෙළඳසැලක් කරහා යනකොට අපේ හිත අරකත් ඉල්ලනවා මේකත් ඉල්ලනවා අර බඩුවක් ගන්න හදනවා මේ බඩුවක් ගන්න හදනවා. ඒ හරි කරදරයක්නේ අපේ හිතෙන් එතකොට තියෙන්නේ. මේකම ඉල්ලනවා. හැබැයි අපි සුපර් මාකට් එක හරහා ගියා මොකක්වත් ඕනේ නැහැ. හැමදේම තියෙනවා. නැත්නම් ඒ කිසි දෙයක තියෙන දේවල් වලින් කිසි අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ඉතින් හරි තෘප්තිමත්. සියල්ල ලැබුණා වගේනේ තත්ත්වය තියෙන්නේ. තණ්හාව දුරු වීම කියන එක එතකොට නිකන් හරියට සියල්ල ලැබුණා හා සමානයි. තෘප්තිමත් බවක් තමයි තියෙන්නේ. මේකේ කිසි වැරද්දක් නැහැ. ඒක බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ ප්‍රතිඵලයක් කියලා තමයි කියන්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ. දැන් තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අද දේශනා කරපු බුදුහාමුදුරෝ යොදාගත් උදාහරණ දැන් මේ නීවරණ ගැන කියන්නේ. ඔව්. අ පැහැදිලි වතුරක් දිහා වතුරකේ මූණ බලනවා කියන උදාහරණය ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් මට එතකොට හිතෙන්නේ දැන් අපේ මූණ බලන්නේ අපේ අපේ ස්වභාවය බලා ගන්න ඕන නිසානේ. නෑ මෙතෙන්දී ඇත්තටම ඒක ඒක දැන් උපමාවේ එහෙම තමයි තියෙන්නේ. මේක ඒ කියන්නේ උපාදාන රහිත හිතක මට්ටමකින් කියනවා නම් මේක නිකන් විනිවිද යන වතුරක් වගේ බවට පත් වෙලා දැන්. අඩිය පේනවා දැන්. ඒ වගේ. දැන් අපිට එතකොට දැන් හිතේ හිතේ සංඥා හිතේ ප්‍රපංච සායම් අර මේ මොකක්වත් නැත්තම් හොඳට නිකන් කණ්ණාඩිය වගේ නැත්තම් වීදුරුව වගේ වෙලානේ දැන් අපේ හිත. මොකක්වත් මේකේ ස්ටේන්ලස් වෙලා මේකේ මොකක්වත් නැහැ කිසිම සංඥාවක් කිසිම නිමිත්තක් කැලලක් ලපයක් කහටක් මොකක්වත් නැහැ. හොඳට විනිවිද පේන ගතියක් තියෙනවා. එතකොට අන්න හොඳට නිකන් පේනවා පාරදෘශ්‍ය ගතියක් තමයි තියෙන්නේ කියලා එහෙම පැත්තකින් තමයි කියන්න වෙන්නේ. එතකොට මූණ බලනවා කියන එක මෙතෙන්දී මේ දැන් මට මාව පේනවා කියලා ගත්තොත් මම හදාගන්න ඉඩ තියෙනවා නිකන් ඕන්ට වඩා ඒක දැඩිව අරගෙන ඒක නෙමෙයි අදහස් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම හිතුවේ ස්වාමීන් වහන්සේ දැන් අපි මූණ බලන්න හැදුවට දැන් මේ නීවරණ නිසා එක්කෝ මට මේ වර්ණයක් හරි අඳුරු වෙලා හරි බුබුලු දානවා හරි එහෙම වුණාම අපිට අපිව පේන්නේ නැහැනේ ඒ කියන්නේ අපේ හිතේ ස්වභාවය අපිට හරියටම අඳුනගන්න බැරිද මේ නීවරණ නීවරණ වලින් වැහිලා තියෙනකොට කියලා සමහර. ඔව් එහෙමත් ගන්න පුළුවන්. අනිවාර්යෙන් මොකද ඒ කියන්නේ අපි අපි හිර වෙලා ඉන්නේ නේද? අපිට අපිව අහිමි වෙලා අපිට අපේ හිතේ නිදහස අහිමි වෙලා එයා ඉන්නේ වෙන කෙනෙක්ගේ ග්‍රහණයට අහු වෙලා. වහල් භාවයක ඉන්නේ. දැන් මේ වහල් භාවයක් විදිහට තමයි පෙන්වන්නේ මේ උද්දච්ච කුච්ච මට්ටම. කෙලස් විසින් අපිව වහල් භාවයක යොදවලා අපිට අපේ අපි මේ අපේ හිත අහිමි අපිට අපිට ඕන දේ කරගන්න දෙයක් නැහැ. කෙලෙසුන් විසින් යාව මඩවනවා. කෙලෙසින් විසින් යාව හසුරවනවා. කෙලස් වලට උමනා වැඩේ ගන්නවා. නැතුව අපිට අපිට උන දේ කරගන්න බෑ අපේ හිතෙන්. වහල් භාවයකට ලක් වෙලා. ඒ తත්වය තමයි උද්දච්ච කුක්කුච්ච මට්ටම වශයෙන් පෙන්වන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං දෙවන් සන්නයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ගෙෂාන් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. දුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මට තියෙන ප්‍රශ්න දෙකක් විතර වගේ. මම ධම්මජීව හඳුරන් ලොකු හඳුරන්ගේ ආනාපාන සූත්‍රයේදී හරි ඒකට අඩංගු වෙන කාරණා ටිකක් හොයාගෙන යනකොට මට ලැබුණා ආනාපාන එය 11 ආකාරයකින් දකින්න පුළුවන් වෙන කියන එක ගැන කතා කිරීමක් ගැන ඉතින් මට තේරිලා තියෙනවා ඒක කියනවා අතීතත් අනාගතත් පච්චුප්පන්නේ ඊට පස්සේ ගොරෝසු බවත් සුකුම බවත් සියුම් බවත් කියන එක. ඊට පස්සේ ප්‍රිය ප්‍රිය බව මට ඒ ටික තේරෙනවා දුර සහ ළඟ කියන එක හුස්ම රැල්ලේ තේරෙනවා කියන එක ඊට පස්සේ අජත්ත බහිද්ද කියන එක. ඕකෙදී ස්වාමීන් වහන්සේ මට අඳුරගන්න තියෙන්නේ මේ අටවෙනි කාරණේ ඒ කියන්නේ දුරෙන් ආශ්වාසය ප්‍රශ්වාසය දැනෙන එක ගැන ස්වාමීන් වහන්සේට පුළුවන් නම් කරුණා කරලා පැහැදිලි කරලා දෙන්න ඒක ගැන ඊටු ටික නම් මට තේරෙනවා මොකද්ද එතන කියවෙන්නේ ඒක එක්ස්පීරියන්ස් කරපු එක මට තේරෙන්නේ නැත්තේ කොහොමද ආශ්වාස ප්‍රශ්වාස ඒ දුරකින් තියනවාද කියන ඒක සාමාන්‍යයෙන් වෙන්න උවමනා දෙයක්ද නෑ ඔය එකක්වත් ඇත්තටම මේ අපිට බල කළා උවමනාවෙන් තනිය යුතු දේවල් නෙමේ අපි ආනාපාන සතිය වඩමින් යනකොට විවිධ අවස්ථාවන් වලදී මේ 11 ආකාරයෙන් විවිධ ආකාරවලින් මේක නිරූපණය වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් හොඳට නිකන් ඒක දිහා මේ ළඟ ඉඳන් බලනවා වගේ පේන්න පුළුවන්. නැත්තම් මම නිකන් ඈත ඉන්නේ ඈත ඉඳගෙන මේ හුස්ම ගන්න කය දිහා බලනවා වගේ වැටෙන්න පුළුවන්. ඒක තමයි මේ দূර සන්තික කියලා කියන්නේ. සන්තිකය කියලා කියන්නේ ළඟ ඉඳගෙන බලනවා. ඉතින් එතකොට නිකන් හොඳට මේ ආස්වාසේ ගාවටම වෙලා මේක හොඳට මේ මේ ආශ්වාසයයි දැන් මේක හොඳට ප්‍රශ්වාසයයි කියලා දැන් ආයි කිසිම මේ බාධාවක් නැහැ ළඟ ඉඳගෙනම බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් සමහරවිට නිකන් හැඟීමක් පහළනවා මේ කය නිකන් එක්ක පුංචි වෙලා මම ඉන්න ටිකක් ඈතකට වෙලා මේ හුස්ම ගන්න කය දිහා මම ඈතට වෙලා නිකන් බලාගෙන ඉන්නවා. ඒ වගේ හැඟීමක් perception එකක් එන්න පුළුවන්. ඒක අත්දක්වන්න පුළුවන් මේක නිකන් দূරේ කියන මට්ටමක් කියලා. ඒ නිසා මේ ඕවා ඒ කියන්නේ බලෙන් අපිට හට ගන්නවනවා වෙනුවට ඒවට නිකන් ඉවෝල්ව් වෙන්න දෙන්න. ඒවන්යන් බොහොම ස්වාභාවිකව ඔය එක එක තැන්වලට එක එක විදිහට විපරිණාමයකට ලක් වෙන්න ඉඩ දෙන්න. ඒකට අපි ඔය 11 ආකාරයේ විටින් විට අත්දැකීමකට ලක් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මට හුඟක් මේ වල හුඟක් අත්දැකීම් ලැබිලා තියෙනවා. මට ලැබිලා නැති අත්දැකීම තමයි මම ඇහුවේ. එවැනි එකක් ගැන මට තේරිලා තියෙනවද නැද්ද කියන එක වටහා ගන්න තමයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. හොඳමයි මට ඒකත් තේරුණා. තව ඊට අදාළව ප්‍රශ්නයක් මට මතුණා. එතකොට දැන් මූල කමඨහන ආනාපාන සතිය නම් අපේ ඒක ගැනම හොඳට විමසිලිමත් ඉන්නවා. එතකොට සිත සමහර වෙලාවට ඒ මූල කමඨහනෙන් පිට යනවා. ඒ ගියාම දැන් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒ ගියාම ඒ ඊට පස්සේ ඉන්න සිතුවිල්ල ගැනත් අවබෝධයකින් ඉන්නවනම් එතකොට ඒක කමක් නැහැ කියන එක මට හිතුනේ එහෙම ඉන්නවා නම් එතකොට අපි අවයනස් එක තිබ්බට අපි මූල කමටහනෙන් පිට හිටියහම ඒකේ ප්‍රශ්නයක් වෙනවා නේද මට ඕක හරියට වෙලා තියෙනවා ඒක නිසාම තමයි මට හිතුනේ අද ඒක අහන්න ඕනේ කියන එක. ඔව්. දැන් එතන ඇත්තටම අර අපි දැන් මූල කමඨහනක් පරිහරණය කරන්නය නිතර භාවිතා කරන්නය කියන එකේ වැදගත්කමක් තියෙනවා. මොකද ඒක තමයි අපේ පිහිටට ඉන්නේ. මොකද හිත වෙන තැනකට ගියාම ඒවැය තියෙන වංචනික බව නිසා, ඒවැය තියෙන කෙලසන ගතිය නිසා ආයෙත් අනතුරකට ලක් වෙනවා. එතකොට අපි පුළුවන් තරම් මේ මූල කර්මස්ථානය අපිට බොහොම ෂේම භූමියක් බවට පත් වෙනවා. ඒකේ රඳවන්න රඳවන්න හිත තුළ සතියක් සමාධියක් ප්‍රඥාවක් වැඩෙන්න ගන්නවා. ඒක තුල හැබැයි එහෙම පෝෂණයක් ලබන මනස ඊට පස්සේ ඔන්න අපි හිතමු පිටට ගියා වෙන අරමුණකට ගියා හැබැයි දැන් හොඳ කුසලතාවයක් යෝගාවචරයක් ලබලා තියෙනවා නම් ඒ පිට යන හැටිත් එයාට පෙනේවි පිට ගිහිල්ලා ඉන්න හැටිත් පෙනේවි ඒ වගේම ආපහු ඕන්නම් එන හැටිත් පෙනේවි එතකොට අර මුළු චිත්‍රයම එයාට දැන් හිතේ මේ මුළු ක්‍රියාකාරීත්වය පෙනුණා මුළු සංසිද්ධියම එයා දැක්කා ඒ කියන්නේ සතියේ එක්තරාන්දමක අර වර්ධනයක් වෙලා තියෙනවා. මුළු සංසිද්ධිය දිහා බලන්න පුළුවන් තත්යකට යාපත් වෙලා තියෙනවා. ඒ සාමාන්‍යයෙන් ඔය මේ බටහිර එහෙම කියනවා මෙටා අවයානස් කියලා. ඒ කියන්නේ අර නිකම්ම නිකං ફોකස් ඇටෙන්ෂන් නෙමෙයි මේ එක අරමුණකට යොමු වෙච්ච අවධානය නෙමෙයි. නිකම් මුළු පද්ධතිය දිහා දකින්න දැකීම. හරියක් පසට තියලා මුළු සංසිද්ධියම දකින්න පුළුවන් ගතිය. ඒක වැරද්දක් නැහැ. ඒක ඒ කියන්නේ මොකද සතියට බාධාවක් වෙලා නැහැ. අර ආපෝ බාහිර අරමුණ ඒකත් භාවනාවටම එකතු කරගෙන තමයි බැලුවේ. නැතුව ඒ අරමුණ තුලින් තමන්ව සම්පූර්ණයෙන්ම ඩිස්ට්‍රැක්ට් උනේ නැහැ. සම්පූර්ණයෙන්ම ඒකට ගහලා ඒකට අහු වෙලා ඒක තුල নিমগ্ন වෙලා ඒක තුල මුලා වෙලා ඇති වෙච්ච තත්යකට ගියේ නැහැ. ඒක දිහා අරමුණක් වශයෙන්ම දැක්කා. ඉතින් එහෙමනම් මේ සතියට කිසි බාධාවක් නැහැ. ඉතින් ඒක ඒ ඒ කුසලතාවය එන්න කාලයක් යාවි. එතකොට එයාට ආයි වෙන අරමුණකට ගියා කියලා ඒක ලොකු බාධාවක් නැහැ. මොකද ඒකත් එයා ගත්තා භාවනාවටම. හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ ඒක මට හොඳට තේරුණා. මට තව අද ධර්ම සාකච්ඡාවේදී ධර්ම දේශනාවේදී තව කියපු දෙයකදී මට හිතුනේ මම එක්ස්පීරියන්ස් කරපු එකක් කට්ටියක් ඇසුරට ගිය වෙලාවකදී කෙනෙකු බැනවදුනා මම සාමාන්‍යයෙන් get together වලට එන්නේ නැහැ කියන එක ගැන එතකොට මට ඒකට තරහක් ගියේ නැහැ කියන එක මට හොඳටම තේරුණා හැබැයි ඊට පස්සේ මට තේරුණා ඒකෙන් මම පොඩ්ඩක් හොඳට මගේම හිත දිහා බලාගෙන ඉන්නකොට පස්සේ වෙලාවකදී වුණත් පොඩ්ඩක් හිතෙනවා මම මෙහෙම කියන්න තිබ්බ නේද කියන එක maybe as a defense and then මම හිතනවා ඒක එහෙම කියන්න මට හිතනවාම කියන්නේ ඒක ප්‍රපංචයක් නේද කියලා හිතෙච්ච හැටියෙම මට ඒකම තේරුණා මයින දෙලම මම නිකන් එතන පොඩි ප්‍රපංචයකට ඇදගෙන තනේද කියලා. ඊට පස්සේ ඒක හිතිච්ච හැටිම නැවතත් මට තේරුණා සිත ඒ සංසුන් භාවයකට එනවයි කියන එක. ඒකෙන් ඒ වෙලාවකදී මට එතකොට තේරිලා තියෙනවා දැන් මේ ප්‍රපංචය ඉන්න වෙලාවකදී සාමාන්‍යයෙන් මට තේරෙනවා කනක නිකන් සාමාන්‍යයෙන් ශබ්ද ඇහෙන්නේ නැහැ කියන එක. හැබැයි සිත හොඳටම නිශ්චල වෙලා තියෙන වෙලාවකදී මට හැමතිස්සෙම තේරෙනවා හරියට ඈතින් සැහැයියෙක් හැමතිස්සෙම කෑ ගහනවා වගේ කියන එක. ඒක constantly in a සද්දයක් හැබැයි සද්දය එක පාරටම නැති වෙනවා මම ප්‍රපංචයකට ගියාම කියන එක. එතකොට ওই දෙක නිකන් හරියට මිශ්‍ර වෙදී තියෙනවා ඒකම මට awareness එකක් හැටියට කියනවා here you are you are still back in that uh, ප්‍රපංච නේද කියලා. ඒකම මට ඉතින් සතුටකට හිතනවා. ඔව්. දැන් අද ධර්ම සාකච්ඡාවේදීත් සෝරි සමාවෙන්න ධර්ම දේශනාවේදීත් බුදුරජාණන් වහන්සේගේ ඒ කාරණයක් ස්වාමීන් වහන්සේ කිව්වා හරි ලක්ෂණට මට ඒක හොඳට වැටහිච්ච නිසා මට හිතුණා ඒක ප්‍රකාශ කරන්න ඕනේ කියන. තුනුරන් සරණයි. හොඳයි හොඳයි. ඇත්තටම මේ ඒ ඒ කාරණාව ඇත්ත. මොකද දැන් හිත නිශ්ශබ්ද වුණාම තමයි ඔය sound of silence කියලා කියන ඒ නිහඬේ හඬ ඇහෙන්න ගන්න. කියන්නේ නිකාර රැහැයි නාදයක් වගේ දෙයක් හරි මේ නිස්කලංක පරිසරයක ඇහෙන ගතියක් වෙන්න පුළුවන්. ඒකත් හැබැයි ඉතින් හැමදාම වෙන එකක් නෙමෙයි යම් වකවානුවක භවනාවකදී ඕක ඇහෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඕකත් මගේ හැරිලා නිසල්තාවයකට යාවි. නමුත් ඒ ඕක හරහා උඟක් දෙනෙක් යනවා. නිහඬේ හඬක් තියෙනවා. හිත නිශ්ශබ්දයි ප්‍රපංච නැහැ හැබැයි මේ සංසුම් පරිසරයේ තියෙන හරි ලස්සන නිකන් හිතට බාධාවක් ලොකුවට නැති රැහි නාදයක් තියෙනවා. ඒක විඳගනිමින් යන්න. ඒතොරේ එතනින් අදහස් වෙනවා එක අතකින් මනස සංසුන් කියලා. මනස තුළ නිශ්ශබ්දතාවයක් තියෙනවා. ප්‍රපංච නැවතිලා තියෙනවා කියන එකට ඉඟියක් තමයි අතන ලැබෙන්නේ. තවත් ඉතින් කාලයක් යනකොට ඕකත් අහුසෙලා යාවි. හිත පූර්ණ නිශ්ශබ්දතාවයක් භුක්ති විඳින්න පටන් ගනීවි. ඒ සඳහා උත්සාහත් වෙන්න. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඊළඟ සන්නයි. පන්දුජීව මහතාගේ පැනේ ඉදිරිපත් කරන්න. දරුවන් සාරබුද්‍රේ ස්වාමීන් වහන්සේ අවස්ථරය ඇහෙන්නවද මම? ඔව් ඇහෙනවා. පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙන්න ඔබේ. ඔව් මම මේ ටිකක් ඩ්‍රයිවිං කරන ගමන් ඈතට සම්නෝස. ඔව්. දැන් ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා. ඔව්. සවනස මේ පහුගිය පොය දිනේදී මගේ භාවනා අත්දැකීමක් අනුව මට පැහැදිලි කර ගැනීමක් කරන්න ඕන. මේ මම කොහොමද භාවනාවද පරිඥාන්කයක් කරනකොට කරන්නේ මේ ඇස් දෙක අරගෙන. හ්ම්. මම එතකොට පොය දවසේ විතරම මේ ඒක වාගෙන පරිඥාන්කයක් කරන්න උත්සාහ කරා. එතකොට ඒකෙදී මුල ආරම්භයේදී සිත විමුක්ත ස්වභාවයේ හිමද තියෙනවා නමුත් ටික වෙලාවක් යනකොට අර ඉස්සරම අපි ආනාපාන කරනකොට ආවා වගේ අර රූප ධාන ස්වභාවයක් ඒ කියන්නේ ඒ ස්වභාවයක් හිත ඇසුරු කරනවා එතකොට ඒ බව හොඳට සතියට දැනෙනවා එතකොට එහෙම ඉන්නකොට මට තේරෙනවා දැන් මේක උපාදාන වීමක් තමයි මෙතන තියෙන්නේ කියන එක එතකොට ඒ ස්වභාවය දැනගෙන ඒකේ අනිත්‍යයි කියන එක දැන් කොච්චර දන්නවා වුණා. එතකොට ඒකේ අනිත්‍ය ස්වභාවය දන්නා වුණත් ඒකෙන් ගැලවෙන්න සතිය ටිකක් ඉස්මතු කරගන්න තව බලනවා. මේ බැලුවත් එතනින් ටිකක් ගැලවෙන්න හරි අමාරුයි. නමුත් සෑහෙන වෙලාවක් මේ අනිත්‍ය ස්වභාවය කියන එක සිත තුළ තියාගෙන ඉන්නකොට ඊළඟට අරූපාවචර ස්වභාවයට ගියා. එතකොට ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට සුන්දරසේ මනස මොකද අපි මනස ඇත්තටම මනසෙන් මතු කරලා දෙන දේවල් මම විදර්ශනාවට නගලම නැහැ. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ නමුත් එතනදී ඇත්තටම උපාදාන වලට අහු වෙනවා. එතනදී සතිය තියෙන බවක් දන්නවා. ඒ තියෙන්නේ මනසම ඒක අල්ලගෙන ඉන්නේ. නමුත් ඒකදී විදර්ශනාවක් වැඩෙන්නේ නැහැ කියන එකක් තේරෙනවා. එතනින් ඉක්මනට ගැලවෙන ක්‍රමයක් කොහොමද ස්වාමීන් වහන්සේ කරන්නේ? මොකද විදර්ශනා මට්ටමට යන්න එතන දැන් ආලෝක ස්වභාවයක් දැරිලා තියෙන්නේ මේ මොකද්ද එන්නේ? ඔව් ආලෝක ස්වභාවය ආලෝක ස්වභාවයක් ආවා ඊට පස්සේ ඒක සෑහෙන මේ උත්සාහ කරලා තමයි නිකන් ආලෝකයක් නැති පැහැදිලි ස්වභාවයකට බලත. හ්ම්. එතකොට ඒක ඒක අසුරු කරමින් ඉන්නවා සිතේ. ඒ බව දන්නව. නමුත් අර අපිට ඒවලට තියෙන අනිත් දැනීම් සාමාන්‍ය කයේ දැනීම් ඒවා ඔහොසේලා. ඒව නැද්ද ඒලා. ඉන්නවා. ඒ කියන්නේ විදර්ශනාවක් සාමාන්‍ය සිතේ තියෙන නිදහස් ස්වභාවය පවත්ව ගන්න ඉන්න පුළුවන්ද කියලා තමයි මම බැලුවේ අත් දෙක වාගෙන. මුල විනාඩි 10ක් 15ක් වගේ තමයි එහෙම ඉන්න පුළුවන්. ඊට පස්සේ අර මේ සිත විසින් මතු කරලා දෙන මේ අර ස්වභාවය උපාදාන කරගන්න. ඒක තමයි. ඒක දන්නවා. ඒක දන්නවා. ඒක දැනගෙන ඉඳීමත එතනදි කරන විදර්ශනාව එහෙම නැත්නම් ඒ ස්වභාවයත් සාමාන්‍ය මොකද එතකොට අර අපි අනිශ්චිත කියන ස්වභාවය නෑනේ නෑ ඒක තමයි. ඉතින් උතන ඇත්තට මේ සියුම් මට්ටමක දැන් ප්‍රපංච නැති වුණාට මොකද හිත තුළ එක්තරාන්දමක වේදනාවක් තියෙනවා ඒ වේදනාව හිත ඇසුරු කරනවා. ඉතින් ඒකයි දැන් ඔය උදාහරණයක් වශයෙන් ඔය සූත්‍රයක් එනවා ඒ කියන්නේ අර දැන් අරූප ධානා මට්ටම් වල පවා ඒ ඒ මිශ්‍රිත බවක් තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඒ කියන්නේ ඒක ලස්සන වචන වලින් කියනවා. දැන් එතන හැබැයි වෙන්න ඕනේ මේ ඒකට අහු තමයි අපිට ඒකේ අනුසයක් නැත්තම් සංයෝජනයක් බවට පත් වෙන්නේ. ඒ ඒ ඒ නැතුව මෙහෙම එකක් තියෙනවා කියලා දැනගෙන ඉඳීම තුළ යම් පමණක ගැළවීමක් තියෙනවා. ඒ එහෙමත් ඒක දන්නවා. ඔව්. දැනගෙන සිටීම තුළ යම් පමණක ගැළවීමක් තියෙනවා. උද්දේශ විභංග සූත්‍රයේදී උද්දේශ විභංග සූත්‍රයේදී ඔය පැත්ත බුදුහාඳුරෝ මේ දේශනා කරනවා. ඒ කියන්නේ දැන් ඔක්කොම ධාන වලට ඔය කතාව කියනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ප්‍රථම ධානය ගැන ගත්තත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මොකක්ද ඒකට කියන්නේ විවේකජ පීති සුඛානුසාරී විඥානං හෝති. ඒ දැන් දැන් හිතේ හටගෙන තියෙන විවේක ප්‍රීතියක් සුවයක් තමයි ඒක ඇසුරේ හිත තියෙනවා. ඒකත් එක්ක තැනින් තැනින් තියෙනවා. ඒකම ගෑවි ගෑවි ඉන්නවා. ඒතර පීති විවේකජ පීතිසුඛ ආස්වාද විනිබද්දං. ඒකෙන් ලැබෙන ආස්වාදයට එයා ගැති වෙලා. ඒ ආස්වාදයේ හිත බැඳිලා. ඒක තමයි ඊට පස්සේ සංයෝජනයක් බවට පත් වෙන්නේ. ඉතින් එතන එතන ඒ කියන්නේ තාම අපිට මේ බැලන්ස් එක තේරලා නැහැ. අපි ඒ හටගත්ත ප්‍රීතියෙන් බැහැර වෙලා ඒක දිහා බලන ගතිය වෙනකොට ඒක ගාවට ගිහිල්ලා ඒකෙම එති එති ඒකෙම ගැලි ගැලි ඉන්න බවක් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි මෙතනදී බලන්න වෙන්නේ හිත ප්‍රපංචනම් කරන්නේ හැබැයි හිත ඇසුරකට ගිහිල්ලා තියෙනවා මොකකද මොකක් හරි වේදනාවක්. ඔව්. එතකොට ඒක සියුම්ම තේරුම් අරගෙන නිකන් අර ඒ දැන් පොඩ්ඩක පොඩ්ඩක් නේම වර්ණ ගැන්විලා හිත තියෙන්නේ. ආයෙත් නිර්වර්ණ කරගන්න නැත්තම් එල්ලතුර ගතියට ගන්න තමයි අපේ උත්සාහය විය යුත්තේ. ඒක දැනගත් එක ලොකු දෙයක් කියලා සතුටු වෙන්න පුළුවන්. මොකද සියුම් මට්ටමක් දැනගෙන ඒ ඒ ගැනත් ලොකු මනාපයක් නැහැ හිතේ. ඒ වෙනුවට හිතේ මනාපය තියෙන්නේ අර උපේක්ෂාවට. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. ඒ සරල සැහැල්ලු උපේක්ෂා සහගත නික්ලේශී අපි හිතමු වර්ණවත් බවක් නැති තත්වයට තමයි හිතේ වැඩි ඡන්දයක් තියෙන්නේ. හිතේ වැඩි නැඹුරුවක් තියෙන්නේ. එහෙමනම් පොඩ පොඩ පොඩ පොඩ හිත එතෙන්ට ඉවත් වේවි. එතෙන්ට පැමිණේවි. මොකද මේ එතන ඒ ස්වභාවය තමයි. නමුත් සිත එතන ඇසුරු කරන බවත් හොඳටම තේරෙනවා. නමුත් එතන කලවා ගැනීමේ කලාව ක්‍රමය තමයි තේරෙන්නේ. තේරෙන්නේ නැත්තේ. හ්ම්. ඔව්. සමහර විට දැන් ඔතන ඔතන හැබැයි අර මේ ඕන්ට වඩා බැහැ ගන්න ගියොත් ඒකට ඒක තුලම läග ගැනීමකට ගියොත් නම් අමාරුයි. ඉතින් එතකොට තමන්ට තමන් අහිමි වෙනවා සතියක් දුර්වල වෙලා සමාධිය ඉස්මතු වෙනවා. දැන් අපි විශේෂයෙන්ම විපස්සනාවේ බලන්න වෙනවා මේ මට්ටමකදී මේ සමාධිය නෙමෙයි ඇත්තටම වඩා වැදගත් වෙන්නේ. මේ සිහියෙන් සැහැල්ලුවෙන් කොහේවත් නොරැඳී කොහේවත් නොගැටි කොහෙවත් නොබැඳී ඒ පැවැත්වීම තමයි වැදගත් වෙන්නේ. එතනදී ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් වෙන්නේ ඒ ඒ දැනෙන ස්වභාවය දන්න නිසා සතිය තියෙනවා කියලා දන්නවා. දන්නවා. ඔව් ඒක. නමුත් විදර්ශනාවකට අවශ්‍ය තරම් සතිමත් බවකට යන්න දෙන්නේ අර මනස විසින්ම දැන් මේ මතු කරලා පෙන්නපු දෙයක්නේ දැන් අසුරු කරමින් ඉන්නේ. ඉතින් එතකොට අර ඒකෙන් ගැලවෙන්න මේ ටිකක් ඒක නික දඩිව දැඩිවම උපාදාන කිරීම කිරිමුකුත් නැහැ. ඒක තමයි. දැක අරගෙන ඉන්නකොට තියෙන සිතේ විමුක්ත ස්වභාවය එතන නැහැ කියන එක තේරෙනවා ඒ සියුම් ස්වභාවය අසුර කරමින් ඉන්නකොට. ඉන්නකොට. හ්ම්. මොකද එතන පුදුම සුඛයක් තියෙන එක ඇත්ත. ඔව්. ඒක තමයි එතනින් ගැලවෙන්න ක්‍රමයක් තමයි මම මට නම් හිතෙනවා ඒ කියන්නේ දැන් අපි එතන ඒ ඒ සමාධියකට අපි යන්නෙම නැතුව නිකම්ම හිත මතු පිට තියන් හිටියොත් මොකද වෙන්නේ? හිතන්න අපි අපි හිතන්න අපි නැගිටලා ඇවිදිනවා. මුලදී ඉන්නේ එහෙම තමයි විනාඩි 10ක් 15ක් විතර S2 පියන් ඉදියට අර හොඳ දැන් අපි S2 අරගෙන ඉඳලා S2 පියන් ගියයින් පස්සේ ඇසට වැටෙන ආලෝකය නැති වුණා විතරයි. නමුත් සිත මොකොත් ඇසුරු නොකර ඒ තිබුණු විමුක්ත ස්වභාවයෙම ඉන්නවා. එක වෙලාවක් එහෙම ඉන්නකොට තමයි අර මේ ස්වභාවයට එන්නේ. එන්නේ. ඔව් ඒක හරි. ඒක තමයි. දැන් ඕගනිකාර වාහනයක් එලවනවා වගේ තමයි. ඒ වාහනේ එලවනකොට අපි යම් යම් පැති අහුවෙන්න පුළුවන් වෙන ඉස්සරහ කිසිම වාහනයක් නැහැ. හරි සැහැල්ලුයි. ඒ නිසා ඔය අත් දෙකත් අතහැරලා යන්න පුළුවන්. හැබැයි වාහනේ කැපෙන්න පුළුවන් පොඩ්ඩක් වමට නැත්තම් දකුණට. එතකොට ඉතින් අපි ඇහැ ගහගෙන ඉන්න ඕනේ. මේ මැද්දෙමද යන්නේ. වෙනවා වෙන වාහන ලොකුට නැති බව නම් ඇත්ත. හැබැයි මේ මැද්දෙම දෙයද නැත්තම් ගැට්ටේද ඉන්නේ. අයිනට අයිනට බර වෙලාද හිත තියෙන්නේ. මොකක් හරි මෙයාගේ අසුරක් වර්ණ ගැන්වීමක්, තත්වගත වීමක් හිතට වෙලා තියෙනවද නැත්නම් අර සරල සැහැල්ලු බවමද තාමත් රැකිලා තියෙන්නේ. කියලා එහෙමනම් මේ විටින් විට බලන්න වෙනවා. ඒ කියන්නේ තනිකරම හිතේ බැලන්ස් එක තමයි වැදගත් වෙන්නේ. හිතෙන් හිත කිසිම අන්දමකින් මොකකින්වත් තෙත්වීමකට ලක් වෙන්න නැතුව හිතේ තිබිච්ච ඒ සැහැල්ලුවම රැකිලා තියෙනවා. එහෙම පැහැදිලි මම මේ තව දුරටත් දිගටම මේ විදිහට බලන්න මොකද හොඳයි හොඳයි. මනසෙන් ඇත්තක මම බැලුවේ දැන් අපි අපි හිතමුකෝ මරණ මොහොතේදී අපි ඇස් දෙක අරගෙන ඉන්නවා කියලාම අපිට කියන්න බැහැනේ. හ්ම් හ්ම්. ඉතින් දීර්ඝ වෙලාවක් ওই විදිහට ඇස් දෙක වහගෙන හිටියදී එතකොට එතන සාමාන්‍ය විදර්ශනාවට අවශ්‍ය ස්වභාවයක් නෙමෙයිනේ තියෙන්නේ එතන පොඩි උපාදානයක් තියෙනවනේ වෙන්න ඉඩ තියෙනවා වෙන්න ඉඩ තියෙනවා ඒක ඇසුරනොත් ඒක මේ කොහොම හරි මකාරව ගන්න ඕන කියන එක තමයි මට අවශ්‍ය වෙන්නේ හ්ම් ඒක ඇත්ත මොකද ඒ කියන්නේ අපි S2 වැහුවාම නිකන් එක්තරා අන්දමකින් કૃතිම පරිසරයකට ආවර්තීර්ණ වීමක් වෙනවා ඒකට ඒ કૃතිම පරිසරය තුළ සමාජයට ආලෝකයක් පහළ වෙනවා ඒ වගේ දේවල් වෙන්න පුළුවන් අපි ඒකට අහු වුණොත් ඉතින් ඒකත් එක්ක ඔන්න හිත පැටලෙනවා. ඒකත් එක්ක හිත ගැලෙනවා. ඒකෙන් හිත නිදහස් වීමක් කරගන්න අවශ්‍ය වෙනවා ඒකට. පුහුණුවක් තමයි ඉතින් ඇත්තටම බැලුවාම ඒ විවිධ විවිධ මට්ටම් වලදී අපිට පුහුණුවක් වෙන්න සිද්ධ වෙනවා කොහොමද මේ හැම තැනකදීම අනිශ්චිත වෙන්නේ කොහොමද මේ හැම තැනකදීම කිසිවක් ඇසුරු නොකරන හිතක් පවත්වන්නේ මැද්දෙන් තියාගෙන යන්නේ කොහොමද මේ විවිධ බාධාවන් පැමිණෙද්දී ඇහෙන්නේ නැතුව ගියා බඳු ජීවහත්තයා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි හොඳයි. හරි හරි. බුද්ධි රණවිය මහතාට ඊළඟ පැන ඉදිරිපත් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ ගිය පාර ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ කිව්වනේ ඒ දැන් උදාහරණයක් විදිහට ද්වේෂයක් හරහා යනකොට දැන් ද්වේෂය ද්වේෂය කියලා දැනගන්නකොට ස්වාමීන් වහන්සේ එතකොට එතන අස්මිමානයක් තියෙනවද ස්වාමීන් වහන්සේ හිතන්න අමාරුයි ඒක ආ මම දැන් මම නම් දැන් දන්නවා ද්වේෂය හරියට ගොඩ දාගන්න මම තමයි වැඩකාරයා. එහෙම කිව්වොත් නම් ඔන්න අස්විමානයක් ඒවි. එහෙම නෑ කාලය තුල එහෙමනම් හිතන්න අමාරු නෑ නෑ එහෙම හිතන්න අමාරුයි නිකන් ඒක ස්වභාවය ස්වභාවයක් වශයෙන් දැනගත්තා එච්චරයි ඒක දැනගත්තා කියලා ආඩම්බරයක් ඇති කරගන්න අවශ්‍ය නෑ එහෙම ආඩම්බරයක් ඇති කරගන්න ගියොත් ඉතින් අසීමාවක් එන්න පුළුවන් අනිතික ස්වාමීන් වහන්සේ වහන්සේ අර ඉස්සෙල්ලා කිව්වේ අර දැන් කාමච්ඡන්දයකට හිත නිතර යනකොට ඒක හිතන්නකො ස්වාමිනාංශ YouTube එක බලන්න නිතර නිතර හිතෙනවා වගේ නම් අර දැන් එකම සෝබනස්වායක් ඇති කරගන්න කියලා බොහන්සේ කියන්නේ එතකොට මේ අර ධානාංග වඩන්න කියනවා වගේ එකක්ද නැත්තම් ඉතින් අර හිතේ ඇල්වතර ස්වභාවය ඒකට යන්න පුළුවන් නම් වඩා හොඳයි ඉතින්. මේක තමයි. ඒ කියන්නේ අපිට එකපාරටම ලොකු නිරාමස ප්‍රීතියක් ඒ වෙලාවේ ඒ ආසන්නේ නැත්තම් ඒතර ඒකටනේ අපි ආස්වාදයක් ලබන්න යන්නේ මේ YouTube එක බලලා. පුළුවන් දෙතකොට ඒ ඒක ඒක අඳුන ගන්න මේ මේ ආයිත් කාම කාම ඡන්දයක් මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. නේද? එහෙනම් අපි මේ ඇහැ පිනවන්න කාම දැනෙනවා ස්වාමිනාච. හැබැයි වැඩේ තියෙන්නේ ඔන්න ඔය කමන්නේ කියලා. මේ කමන්නේ පොඩ්ඩක් බලලා ගන්නව නැද්ද කියලා ඉතින් පොඩ්ඩක් බලනවා. <laughs> <laughs> ඒක හරි. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ තව එකක් බලනවා. ඊට පස්සේ තවත් එකක් බලනවා. ඉතින් පැය ගාණක් බලලා අන්තිමට දන්නේම නැතුව. එතකොට සෝවින්හන්ස අපි දැන් නිතර නිතර දැන් මම ඉස්සර පොත් කියවනවා බණ අහන එකම චුටක් අඩු වුණා. දැන් ඒව කරනකොට අරකට වැඩිය හිත යන්නේ නැහැ. හ්ම් ඒක තමයි වෙලා තියෙන්නේ හුඟක් වෙලාවට අපේ හිතට මොකක් හරි වැඩක් පවරන ගතියක් තමයි මේ හිත කැමති. يعني හිතට යම්සේ ඩිරෙක්ෂන් එකක් අවශ්‍යයි. යම්සේ ටාස්ක් එකක් අවශ්‍යයි. යම්සේ වැඩක් අවශ්‍යයි. ඒ වැඩක් සහිත හිතට තියෙන එක්තරාන්දමක යොමු වීමක්. ඒ වැඩක් නැති අයිඩ්ලින් හිත තමයි එහෙම යන්නේ. එතකොට තමයි ආ ඉල්ලන්නේ අර මට මරක ගලන්න ඕනේ, මේක බලන්න ඕනේ කියලා. ඉතින් චුට්ටක් අර ප්‍රපංච වලට යන ගතිය වැඩි ඒ මේ ඔහේ ඉන්න හිත. ඇත්තටම ඒක විපස්සනාවකින් ඔහේ ඉන්න එක තමයි අපි කරන්නත් තියෙන්නේ. නමුත් ඒකට යම්සි බලගැන්වීමක් කළා වනේ දෙන්න. දැන් හිතන්න දැන් ඔය කතා කරන්නේ මේ මොකද්ද මේ වෛද්‍ය විද්‍යාව පැත්තේදී DMN කියලා default mode network කියලා එකක් කතා කරනවා. ඒ කියන්නේ අපේ හිත idling mode එකේදී මේ මොකක්වත් task එකක් යාලා දීලා නැත්තම් එයා යන්නේ ඔන්න default mode network කියන එකට. එතෙන්දී ආ ප්‍රපංච වලට යනවා. එයා කියවන්න බරයි, කල්පනා කරන්න බරයි. මොකද වැඩක් නැහැ. එයාට දීපු task එකක් නැහැ. හැබැයි එයාට වැඩක් පවර්ලා තිනවා නම් එතකොට මේ පවරපු වැඩේ තමයි යා නිමග්න වෙන්නේ. ඒකට යාට ඩිරෙක්ෂන් එකක් තියෙනවා. ඒකට යාට යොමු වීමක් තියෙනවා. එතකොට ඒ බඳු හිත ප්‍රපංච අඩුයි. නමුත් දැන් විපස්සනාවකදී අපි ගැන නෑ අපි විපස්සනාවකදී ඔව් විපස්සනාවකදීත් හැබැයි අපි අන්තිමට යන්න තියෙන්නේ අයිඩ්ලිං වලකට තමයි. ඒ කියන්නේ මුකුත් කරන්න දෙයක් නෑ. හිත නිශ්ශබ්දව තබා ගැනීමට. ඒතරේ නිශ්ශබ්දතාවය රැකගෙන තමයි ඉඳීමට යම්සේ උපදේශක් හිතට දෙන්න වෙනවා. අර ධර්මපදයක් මතක් කරලා දෙනවා ඔන්න මෙන්න මේක තමයි දැන් ඔයාලට කරන්න තියෙන්නේ. මේක තමයි ඔයාලට දීපු පැවරුම. නිප්පපංච රතෝ හෝති. මුකුත්ම ප්‍රපංචයක් කරන්න එපා මේ නිශ්ශබ්දතාවය තුළ ඉන්න. මේක තමයි දැන් ඔයාලට දීලා තියෙන පැවරුම. කියලා අන්නේ වගේ පොඩි නිකන් එයාට ගයිඩ් කිරීමක්, මඟ පෙන්වීමක් කරා නම් සමාජයට සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. රිමයින්ඩ් කරගන්න නේද? මං ලැබ් එකේ වැඩ නැතුව දවසම ඉන්නකොට සමහර ගොඩක් වෙලා මම සමහර ෆෝන් එක තියලත් යනවා ඒක නිසා ඒක හරි. ඒකට කාට හරි කියන්න ලැබ් එකට තාඩිය වැඩට එවන්න කියලා. දැන් ඔය ඇල්වතුරු ස්වභාවය කියන එක දැන් අපේ හිතේ නම් කෙලස් තියෙනවානේ. දැන් ඒකට රහතන් වහන්සේ කෙනෙකුගේ තියෙන සම්පූර්ණ පර්මනන්ට් ඇල්වතුරු වගේ ස්වභාවයක්ද? නැත්නම් නිකන් Uh, ඒකත් වෙනස් ස්වභාවයක් නේ ස්වාමිනාංශ. ඒක ඉතින් දහම අනුව නම් කියන්න වෙන්නේ උන්වහන්සේගේ හිතේ කිසිසේත්ම රාග ద్వේෂ මෝහ නැහැ කියලානේ ගන්න වෙන්නේ. එතකොට එතකොට ඉතින් uh, ඇල්ලතර ගතිය රැකිලා තියෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. ඒක ඒක ඒක පෙන්නනවා ඔය දැන් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම පෙන්නනවා. උන්වහන්සේට කැමති විදිහට හිත හසුරවන්න පුළුවන්ලු. කියන්නේ ඒ කියන්නේ ඒකේ ඔය ඉන්ද්‍රිය බාන සූත්‍රයේ අන්තිමට විස්තර කරනවානේ රහතන් වහන්සේගේ தත්වය ගැන. එතෙන්දී බුදුහාඳුර කියන්නේ දැන් උන්වහන්සේට මේ පිළිකුල් සහගත දෙයක් පිළිකුල් සහගත දෙයක් විදිහටම බලන්න ඕන නම් එහෙමත් බලත හැකිලු. පිළිකුල් සහගත දෙයක් ප්‍රියෝපදවන විදිහට බලන්න ඕන නම් එහෙමත් බලත හැකිලු. මේ දෙකම නොකර හිත මධ්‍යස්ථව තියාගන්න ඕන නම් එහෙමත් බලත හැකිලු. ඒ කියන්නේ ඒ කියන්නේ හිත දැන් තනි කරම උන්වහන්සේගේ වසඟයේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඕන තැනකට උන්වහන්සේට ඕන ඕන විදිහට හරවන්න පුළුවන්. හ්ම්. එහෙමයි. හැබැයි ඇල්වතුර වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ නේද මම ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ. ඔය ඒ එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ අර මොකක්කටවත් තත්වගත වෙලා නැහෙනේ හිත නේද? දැන් යෝගාවචරයේ එයා දහස් නිදහස් හිතක් අත්දකිද්දී මුලදී සමාහයට නිකන් ඒකේ ප්‍රීතියක් අරව මේවා ඔක්කොම නිකන් කලවම් වෙලා එන්න පුළුවන්. බෑ ටික ටික පරිණත වෙනකොට උපේක්ෂාවකටනේ යා හුඟක් දුරට යන්නේ. ඒ කියන්නේ නිකන් අල්ලතුර ගතියකට තමයි යන්නේ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා කරගෙන කරගෙන යනකොට සමහර කෙනෙක් එක තැනක නතර වෙන්නේ. සමහර කෙනෙක් දැන් හිතන රහත් වීම වගේ ආසාවක් තියාගෙන යනවනම් එයාට ඒ ටාගට් එකට යන්න පුළුවන් වෙන්නේ ඒක ධර්මතාවක් අනුවමද ස්වාමීන් වහන්සේ නැත්නම් නෑ ඒක ඉතින් බුදුහාමුදුරුවෝ මම නතර වෙන තැන ඉඳලා එයා අර සම්පූර්ණ කරන්න ඕනේ මොන හරි තියනවාද මේ ඊටලු ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියක හිර වෙලා ඉන්නවා කියලා දැන් එයාට ඒකෙන් ගැලවෙන්න මම කියන්නේ එයාට තව යන්න ඉතුරු දා සීල ඒවා තව වැඩිපුර වැඩිවොත් එයාට එතනින් මේ ආත්මෙම මාර්ගඵලයකට යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ එහෙම ඔව් ඒක ඇත්තටම බුදුරජාන් වහන්සේ පෙන්නන අවස්ථා තියෙනවා දැන් උදාහරණයක් වශයෙන් යම්ස කෙනෙක් හිතන්න ටිකක් දුරකට ආර්ය භූමියකටපත් වෙලා ඉඳද්දිත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ තව වැඩ තියෙනවා. ඒ නිසා එයාටත් මම කියනවා අප්‍රමාදී වෙන්න කියලා. එයාටත් තවදුරටත් මේ භාවනා කරගෙන ප්‍රතිපදාව පුරාගෙන කල්යාණ මිත්‍ර ඇසුරක් ලබාගෙන යනකොට ඔන්න මේ ගමන ඉක්මන් වෙනවා. කියලා ඒ විදිහට දේශනා කරනවා. ඔය දැන් කීටාගිරි සූත්‍රය කියලා එහෙම මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මතු කරනවා කියන්නේ ඒ තැනැත්තාටත් අප්‍රමාදී වෙන්න කියලා මම කියනවාය කියලා ඒ විදිහට ඒ ආර්යයන් වහන්සේලා පවා බුදුහාඳුන රණ්ඩු කිරීමක් කළා තියෙනවා. එතකොට ප්‍රමාද වුණාට ප්‍රශ්න. ඔව් දැන් ඒ කියන්නේ සම්පූර්ණ රහතන් වහන්සේට විතරයි බුදුහාඳුරෝ නිකන් එක්ස්කියුස් එකක් දෙන්නේ. මොකක්වත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් කරගන්න ඕන ටික ඔක්කොම කරලා තියෙනවා කියලා. ඒත් අනිත් අයට ඔක්කොටම කියනවා මේ මේ විදිහට කියනවා ඉමස්මින්ච ඉමස් ඉමස්සපිකෝ අහම්බිකවේ බිකුණෝ අප්පමාදේන කරණීයන්ති වදාමි. මේ කතා කරන්නේ ආරයන් වහන්සේට. දිට්ටිපත්තෝ දිට්ටිපත්තෝ කියන මට්ටමේදී ආරයන් වහන්සේ කෙනෙක් ගැන මේ කතා කරන්නේ. එතකොට කියනවා මෙන්න මේ තැනත්තාට මේ දිට්ටිපත්ත ආරයන් වහන්සේටත් මම කියනවා අප්‍රමාදී වෙන්න ඕනේ කියලා. අපේව නාම අයන් ආයස්මා අන්ලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්යාණ මිත්තේ භජමානෝ ඉන්ද්‍රයානි සමන්නානයමානෝ යස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්ම අනගාරියම් පබ්බජಂತಿ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝන පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරේ යාති. ඉතියාම්සි මේ අර්ථයක් පිණිස ඒ තැනත්තා ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වුණාද? අන්න ඒ අර්ථය මුදුන්පත් කරගන්න එයා තවදුරටත් කල්යාණ මිත්‍ර අසුරක් ලබන්න ඕනේ. හොඳ ඒකට ගැළපෙන තැනක ඉන්න ඕනේ අප්‍රමාදී වෙන්න ඕනේ ඉන්ද්‍රිය සමතාවයක් වඩා ගන්න ඕනේ කියලා මේ තව වැඩ තියෙනවා කරන්න කියලා බුදුහාඳුරෝ එයාටත් අප්‍රමාදී වෙන්න කියන උනන්දු කිරීම කරන්න තියෙනවා. දැන් එයාගේ ටාගට් එක අපි කොහොමද ප්‍රතිපදා වඩාගෙන වඩාගෙන යනකොට යන්න බැරි වෙන්නත් පුළුවන්ද ස්වාමී? පුළුවන් පුළුවන්. ඔව්. එහෙමත් පුළුවන්. ඔය වෙනම කතා කරනවා මේ මොකද්ද අරිය පරිහානි කියලා එහෙම පැත්තක් කතා කරනවා. දැන් හිතන්න ඔය කතා කර කර කියෝ කියෝ වෙන වෙන වැඩවලම පැටලිලා පැටලිලා ඉන්නවා නම් ඒක පරිහානියට හේතුවක් වශයෙන් උත් වෙන්නනවා. එහෙම නෙවෙයි ස්වාමීන් ඇත්තම කැප වෙලා ඒකෙම උත්සාහ කරනවා නම් ඒ කෙනාගේ අන්තිම අදිෂ්ඨානය නම් රහත් ඵලයක් වගේ එකක් කියනක ස්වාමීන් වහන්සේ එතකොට එයාට ඒක එතකොටත් බැරි වෙන්න අවස්ථාවක් තියනවාද අනේ මම කළා බලමු ඉතින් අයියා ඊට කලින් මගෙන් මැරෙනවා වගේ දෙයක් වෙන්න පුළුවන් ස්වාමීනාත් එහෙම දෙයක් කියලා නේද ඔය ඉතින් හරිම අනිත්‍යයිනේ දැන් අපි උත්සාහ කරනවා නම් තමයි ඒ අමාරුයි ඉතින් මටත් එකපාරටම එහෙම වචනයක් කියන්න මේ මම හැබැයි කොහේ හරි තැනක කියවලා තියෙනවා මේ මාර්ගයටපත් වෙච්ච කෙනෙක් ඵලයටපත් නොවි මියන්නේ නැහැ ඔන්න ඔය කතාවක් මම කොහේ හරි කියවලා තියෙනවා මට තැනක් විදිහට මතක නැහැ හැබැයි නෙමෙයි නෙමෙයි. එහෙමම කියලා එහෙමම කියලා නෑ හැබැයි. ඔව් ඔව්. අනිත් ස්වාමීන් වහන්සේ අර මොහොතේගේ පරිමකින් එහෙම සංඥා අර මම රූපයක් මත දැන් මගේ දුව මතක් කරා මට මතක් වෙනවද කියලා. එහෙම රූපයක් කියලා මට කොහොමවත් මතක් වෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. හැබැයි දැනීමක් තියෙනවා දැන් මේ. එහෙම නිකන් ඡායාවක්වත් නැහැ ඉතින් ස්වාමීන් වහන්සේ. හැබැයි මම දන්නවා. හරි ඒක ප්‍රශ්නයක් නෑ. ඒක වැරද්දක් නෑ. ඉතින් ඒක ඒ තමත් එහෙම සංඥාවක් නාවත් ඉතින් ආසාවක් බැඳීමක් ආදරයක් තියෙන්න පුළුවන් තියෙන්න පුළුවන් ඔව් ඔව් ඔව් ඒක තමයි තියෙනවා ඔව් හරි ගොඩාක් හොඳයි සන්නයි ඉතින් අද තවත් ප්‍රශ්න ගොඩක් යොමු වෙලා තියෙනවා අපි තවත් වැඩකුත් මටත් ඉදිරියට තියෙනවා අපි තව විනාඩි 4ක් විතරක් දෙන්නම් රෝනිමෑන්ගෝ නැවත අත්විසීමක් කර තියෙනවා පැනයක් තිබෙනවා දිද්දිපත් කරන්න තියෙනවා දරු ස්වාමීන් වහන්සේ මට සමා වෙලා දැන් මිනිත්තු දෙකපදිය දෙනවද කියන්න බලන්න එහේ ස්වාමීන් වහන්සේ ඇත්තටම අර සාකච්ඡාවේදී ඇති වුණා ගැටලු ටිකක් පස්සේ මහත්මීන්ගේ සාකච්ඡාවලදී එකක් තමයි ස්වාමීන් වහන්සේ අසීමාණය ගැන කිව්ව එක මම හිතාගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ මේ ආත්ම දෘෂ්ටිය ඒක හරීම රළු දෙයක්නේ. ඒක දිගටම කියනවා සෝතාපන්න වෙනකම්. අස්මිමානිය කියන එක නැති වෙන්නේ රහත් වෙන්නේ. හ්ම් හ්ම්. එතකොට අපි හැම අවස්ථාවෙම අස්මිමානිය දිගටම වැඩ කරනවා නේද සම්මාසික වඩා ඒක රළු ආත්ම හැඟීම කිය ආත්ම සංඛ්‍යාව තියෙද්දි අස්මිමානිය ගැන කියනම කවරේද? හ්ම්. නෑ මෙහෙමයි. ඒක ඒක යට තියෙනවා. අනු කොහොමද තියෙන අනුසය වශයෙන් යට තියෙනවා. නමුත් සක්‍රිය වෙලා උඩට මතුවෙන එක අපි විසින් තමයි ඉතින් අපේ රැවටීම තුල ඉස්මතු වෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් අර උත්තරය දුන්නේ එතෙන්දී අර අස්මිමානයක් නොතැනෙන විදිහට හදාගන්න නැති විදිහට කටයුතු කරන්න ඕනේ. හැබැයි අස්මිමාන අනුසය යට තියෙනවා. ඒ වෙලාවේදී ඒක සක්‍රිය නොකර ඉන්නයි තියෙන්නේ අපේ පැත්තෙන්. අනුසය යට තියෙනවා. ඔව්. මේක හරි. දෙවෙනි කාරණේ තමයි ස්වාමීන් වහන්සේ මේක වැඩි වුණත් එකක් කියලා මට හිතෙනවා අර ඔබ හසිතින්නේ මාර්ගයට පිළිපන් කෙනෙක් සෝදාපන්න නොවි ඉන්නේ නැහැ මරණ මොහොතේදී තියෙන එක මට මතක හැටියට ශාස්ත්‍රානුසාර සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙක කාණ්ඩ දෙක නේද ස්වාමීන් කියන්නේ ඒක තමයි එතෙන්දී නෑ ඔව් ඒක තමයි එතෙන්දී අර ප්‍රශ්නය ඇහුවේ එයාට ඒක වෙන්න කලින් එයාගේ මරණයක් එහෙම වෙන්න පුළුවන්ද කියලානේ ඔව් ඒක ගැනත් මම ඔව් ඒක ගැනත් කොහේ හරි සඳහනක් තියුණා මට මතක නෑ තන වශයෙන් ඒ කියන්නේ ලෝක විනාශයක්වත් වෙන්නේ නෑ කියලා මේ යා අරක කම්ප්ලීට් කරනකම් ඒක ඒ වගේ තැනක් කොහේ හරි කියවලා තියෙනවා මට හරියට මතක නෑ හැබැයි මේ කියන්නේ ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කාණ්ඩ ඒකමද කියලා නම් එහෙම කියන්න අමාරුයි සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනා ඵලයටපත් වෙන තුරු කියලා වගේ අදහසක් මගේ ඔළුවේ තිබුණේ චුට්ටක් හොයලා බලන්න ඕනේ හැබැයි තුන්වෙනි එක බොහොම කෙටියෙන් මම කියන්නම් අර බුදුහාමුදුරුවෝයි ශාසන් වහන්සේලායිගේ ඇල්වතුර දැතියගෙන හ්ම් ස්වාමීන් වහන්සේ මෙහෙම එකක් තියනවා නේද උන්වහන්සේලා సౌందර්යය අගය කළා හ්ම් උදාහරණයක් විදිහට රසපන් රස පටිසංවේදී හදවා හ්ම් රස රාග පටිසංවේදී හ්ම් උන්වහන්සේලා సౌందර්යය අගය කරපු අවස්ථා 12ක තියෙනවා කියන විගාතවල. හ්ම් හ්ම්. එතකොට පංචශිඛරේ ඊටම සරාවි ගාත එක බුදුහාමුදුරු ඊටමත් අගය කළා. හ්ම් හ්ම්. මම හිතන්නේ අභිනන්දනය නොකර අභිවදනය නොකර අජෝසනය නොකර ඒවා උදින් ලාවට సౌందර්යය අගය කරා මේ දස්තන් අච දිගටම දිගටම නේ ඉන්නවා. ඔව් එහෙම කියන්න පුළුවන්. يعني ලස්සන ලස්සන විදිහට දැකලා තියෙනවා. අභිනන්දනයකින් තොරව. එහෙම කියන්න පුළුවන්. හොඳයි. ඔව් ඔව්. එහෙම කියන්න පුළුවන් ඉතින්. හොඳයි අපි අවසාන ප්‍රශ්නෙට යමු වෙනවා. රේණුකාට මේ ප්‍රශ්නේ යමු කරන්න පුළුවන්. රේණුකා පෙරේරා ප්‍රශ්නයක් තියෙනවද? අන්මියුට් කරන්න පුළුවන් ඒ වුණාට කතා කරන්නේ නැහැ වගේ ස්වාමීන් වහන්සේ. හොඳයි.